මඩු ප්‍රදේශයේ කැලෑලි පිලි කිරීමක් ගැන මෑතකදී වාර්තා වුණා. ඒ වාර්තාව අනුව කැලෑලි පිලි කිරීම මම අපේ නිලධාරීන්ට කිව්වා ඒ ස්ථාන පරීක්ෂා කරන්න කියලා. පස්සේ ඒගොල්ලන් වාර්තා කරා ඒක මඩු අභිය භූමියේ ඒ සීමාවෙන් ඔබට තියෙන ප්‍රදේශයක් පෙරිය මඩු ප්‍රදේශයේ කැලෑලි කිරීමක් තියෙන කියලා දැනට ඒක අධිකරු ජනතිතුමාගේ නියෝගය පරිදි සියලුම කැලෑලි කිරීම නවත්තලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපේ බල ප්‍රදේශයෙන් පිට නිසා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඉදිරියේදී මේ සම්බන්ධව අපේ පරිසර අමාත්‍යංශත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් සකස් කරන්න තමයි අපි යෝජනා කරන්නේ.